අප පසුගිය දිනේ කතා කළේ විරති චෛතසික නැත්නම් විරති කියන ඒ අංග තුන පිළිබඳ. සමහරකට ප්‍රශ්නයක් වශයෙන් නැති වෙලා තිබෙනවා. ඒ විරති සම්ඡේද විරතීන් වශයෙන් වී මාර්ග සිතෙහි ලැබෙන්නේ කියන මේ කාරණේය. විරතීන්ගේ ඒ විරමණය අත්වනවා අප කිවා සම්පත්ත විරති සමාදාන විරති සංඡේද විරති ඒකට දැනගත යුතු තවත් කරුණ තමයි කෙලෙසුන්ගේ තිදෙන අනුසය පරිඋත්ථාන විතික්කම කියන මේ අනුසය කියන්නේ කෙලෙසුන්ගේ ඇතිරීමේ ශක්තියක්ව පවත්නා බවක් අංශය කෙලෙස් කියා දක්වන හතක් තිබෙනවා. කාමරාගානුස්සය, භවරාගානුස්සය, පටිඝානුස්සය, මානානුස්සය, දිඨානුස්සය, විචිකිච්ඡානුස්සය, අවිජ්ජානුස්සය කියලා එහෙම හතක් තිබෙනවා. ඒවා අංශය ධර්ම. අංශය කියන මේ වචනය විස්තර කරන්නේ නැත්නම් ඊට ඒ විග්‍රහය නිර්වචනය දක්වන්නේ අනුසයම් කීති අනු අනුසයාට. මේ සංකාමෙහි ඒ සයනේ කරන නිදාසිතින ධර්මසේ ඒවා දක්වනවා. එයින් ඒ එක්තේ ගමන පිළිෙන්නේ අනුසය කියන මේ අවස්ථාව ධර්මයක් වශයෙන් ඉපද පවත්නා අවස්ථාවක් නොවේ. අනුසය කියන්නේ ඉබම අවස්ථාව. ඒක තේරෙන්නට කියනවා නම් කිව යුතු තිබෙන්නේ කරුණක් ඉදිරිපත් වූ කලෙහි ඉපදිය හැකි ශක්තිය කියයි අනුසය දක්වන්නට තිබේ. දැන් අප තුල අප්‍රහීන වශයෙන් පවතිනවා කාම රාගාංශය. භවරාගාංශය, පටිඝාංශය, මානාංශය, දිඨාංශය, විචිකිච්ඡාංශය, අවිජ්ජාංශය කියන මේ අනුසය ධර්ම හතම ඒක සියලු දෙනාම අසුවීමට මා කියන සුදුසු නෑ මම හිතන්නේ යම් අයෙක් අපාතර මාර්ගඵලාභිගමයක් කර පිළිනවා නම් ඒ කර තිබෙන මාර්ග ඵලාභිගමනයට අනුව අදුවන අනුසය ධර්ම තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යඥ තත්වයේ නම් සිටින්නේ. ඒ හැම දිනාටම මේ අනුසය ශක්තියින් අප්‍රහීන වශයෙන් දැන් අපි කාමරාගානුසය අනුසය වශයෙන් අපට තිබෙනවායි කියවාම ඒ නදහස් කරන්නේ නැහැ. මේ වේලාවේ අපට කාමරාගානුසය උපදිනවායි. ඒ කාමරාගානුස්සය කියන එක උපදින අවස්ථාවට පැමිණි කලෙහි ඒක ඒ කාම වස්තුවක් කරමුණු කරමින් උපදනා වූ ලෝභය. එතකොට ලෝභ මූල සිත ලැබෙනවා. ඒ ලෝභ මූල සිතෙහි ලැබෙන ලෝභය ඒ අරමුණු කරන ධර්මයේ අනුව දක්වනවා ඒ ශක්ති වශයෙන් ඒ උපදින්නට කලින් පැවති තත්වයක් කියනවා නම් ඒ තත්ත්වය කියනවා කාම රාගාම් සේ. ඊට ඒ ඇතිවන්නේ ඒ දැකන ධර්මයක් වශයෙන් උපදිනකොට ඊට කියන්නේ නෑ අංශේ. ඒිතේ චිතක පරිඋත්ථාන. පරිඋත්ථාන කියන්නේ නැගී සිටින අවස්ථාව. ඒ කෙලෙස් ක්ලේශ ධර්මය චිතක උපදිනවා. උපදිනකොට ඉපදීනේ කියන ඒ උපදින ධර්මයට තිබෙනවා අවස්ථා නැත්නම් මේ උපදින ධර්මය එහි වර්තමාන ක්ෂණය දක්වන්නට වන්නේ වර්තමානයේ දක්වන්නට වන්නේ උපාදිතී භංග කියන ක්ෂණත්‍රය තුල පැවති. ඒ තමයි එහි වර්තමාන. අනි එහෙම දැන් ලෝභයක් උපදිනකොට ඒ කාම රාගය ඇතිවන විට ඒ ඇතිවන්නේම ලෝභ මූල සිතෙහි. ඒ ලෝභ මූල සිතෙහි ඒ ඇතිවන ධර්මයක් නම් ලෝභ මූල සිතට ඇති ආශයමයි ඒ ධර්මයට ඇත්තේ. ඒ නිසා ලෝභ මූල සිතත් සමග ඇති වෙනවා. ඒ සිතත් සමග නැති වෙනවා. ඒ ලෝභ මූල සිතෙන් අරමුණු කරන්නේ යමක් නම් ඒ අරමුණෙහි එල්බගෙන තබා මේ ලෝභය උපදින්නේ. කාම රාග වශයෙන් මේ ලෝභය උපදින්නේ ඒ අරමුණෙහි එල්බගෙන. එතකොට ඒ අරමුණන් ඒ කාම රාගය සිතක පරිඋත්ථාන වීමට කරුණක්. ඒ අරමුණ නැතුව උපදින්නේ නැහැ. ඒ අරමුණ ගෙනයි ඒ උපදින්නේ. එපමණක් නෙවෙයි. ඒ අරමුණ එක කරුණක් වුණා. ඒ වගේම කොයිතරම් ලෝභනීය වස්තුවක් කාම රාගය දැනීමට යොම හේතු භූත වන අරමුණක් ලැබුණා තමන් යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් යුතුව සිටියානම් කාම රාගය උපදින්නේ නැහැ. මොන කරුණ නිසා හෝ කාම රාගය ඉපදිය හැකි නම් අනේ ඉපදිය හැකි තිබෙන කාම රාගෙහි ඒ නූපදන අවස්ථාවෙහි පවත්නා తත්වයේ දැක්වීම තමයි කාම රාගාංශය කියන එකෙන් කියන්නේ. ඒකේ කාමරාගාමිෂය කියන විට ඒ ධර්මයේ පිළිබඳව අතීතයේකුත් නෙවෙයි වර්තමානයේකුත් නෙවෙයි ඒක අනාගතයේ. එහෙම කියන්නට බෑ. කරුණු ඉදිරිපත් වූ කල්හි ඒ ධර්මයේ උපදිනවා. අන්න එහෙම අනුසය ශක්ති හතක් තිබෙනවා. කාමරාගාංශය, භවරාගාංශය කියන ඒ අනුසය ශක්ති දෙකක් වශයෙන් දක්වා තිබෙන්නේ ලෝභයමයි. ලෝභයමනේ. දිඨාංශයේ කියේ දික්කිය. වරදවා දැකී. ඒ දිඨාංශ. මානාංශයේ කියේ මානෙ. මානාංශේ විචිකිච්ඡාංශය විචිකිච්ඡා අවිජ්ජාංශය මොකක්ද දැන් ඒ අවිද්‍යාව අපි කියනවානේ අවිද්‍යා පත්‍ය සංඛාරා එන්න කියන්නේ. ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එය ඒ අවිද්‍යාවේ අංශය බව සංඛාර ඇතිවීමට කරුණා. අංශය කියන්නේ අවිද්‍යාව යන්තාක්කල් අප්‍රහීන වශයෙන් පවතීද? ඒ කියන්නේ අවිද්‍යාවයි කියන මේ ධර්ම අරමුණු පිළිබඳ නැත්නම් ධර්ම පිළිබඳ, සත්‍යය පිළිබඳ, පටිච්ච සමුප්පාදය පිළිබඳ දැකීම වහන ඇති සැටි සැටිය දැකීම කරන්නට බැරි වෙන පරිදි වසා දමන ඒ මුලාව මෝහය තමයි අවිජ්ජාව ශ්‍රේෂ්ඨ. ඒ අත්‍යහීන වශයෙන් අප තුල පවතිනවා අරහත්වයෙන් අරහත් මාර්ග ඥානයෙන් ඒ නැති කරන තුරු. අවිද්‍යාව විශ්ේ. ඉතින් මේන් අදහස් කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම අවිද්‍යාවෙන් දුතු සිත්ම උපදවාගෙන ඉන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. අවිද්‍යාවෙන් යුක්ත වූ ජවන් සිත් උපදවාගෙන බොහෝ දේවල් බොහෝ කාලයක් ඉන්නවයි කියලා නම් කියන්නට පුළුවන්. එහෙම කියන්නට පුළුවන් ගන්න චිත්ත භාවනාවක් එහෙම නැත්නම් සංඥා භාවනාවක් නොකර සිටින කෙනෙකු පිළිබඳ. එහෙම කියන්නට පුළුවන්. මේ කීවේ ඒ අවස්ථාවලදී ඒ කියන්නේ නිතර සිතන මේ දේවල් පිළිබඳව සිතමින් සිටින අවස්ථාවලදී ලෝභ මූල සිත් උපදින්නට පුළුවන්. ද්වේෂ මූල සිත් උපදින්නට පුළුවන්. මෝහ මූල සිත් උපදින්නට පුළුවන්. ඒ ලෝභ මූල සිත්වල, ද්වේෂ මූල සිත්වල, මෝහ මූල සිත්වල. අවිද්‍යාව කියන මෝහය අනුසය වශයෙන් නෙවෙයි ධර්මයක් වශයෙන් උපදී. කියන්නේ පරමාර්ථ ධර්මයක් වශයෙන්. ඒ පරමාර්ථ ධර්මයක් වශයෙන් එය සිතට ලැබෙන්නට ඇතිවන්නේ. ඒ එලෙස ධර්මයක් වශයෙන් ඉදදී හැකි ශක්තියක් පවත්නා බැරි. අනේ ශක්තියට තමයි අවිද්‍යාවසේක. අවිද්‍යානුස්සය. ඉතින් මේ අවිද්‍යානුස්සය කියන එක යම් තාක් අවතින්. කියන කොටේ කල්ද ගුණ රහත් වීම කියලා. ඒ රහත් වන තුරු කර්ම ඇතිවන්නේ නිසා. කර්ම උපදිනවනේ. රහත් වන තුරුම කර්මයි. රහත් වීමට කලින් සමහර කර්ම නැති කරනවා. ඒ කියන්නේ සමහර කර්ම උපදින්නේ නැහැ. ඒ කිව්වේ සෝවාන් වීම නිසා නැතිවන කර්ම තිබෙනවා. ඒ කියන්නේ අකුසල කර්ම ඉදීම නොවන සමහරක සකෘදාගාමී වීම, අනාගාමී වීම. කර්ම රැස්වීම නවතින්නේ නැහැ. රහත් වන තුරු. රහත් වීමේදී සියල්ලම නැති කරනවා. අන්න ඒ අවිජ්ජාංශය මුල් කොට ඇති අනුසය ධර්ම සංකාමගත පවතිනවත් සෝවාන් ආදී මාර්ගයන්ගෙන් ඒවා සහමුලින් නැති කරන ඒ සෝවාන් ආදී මාර්ග වලින් නැති කරන ඒ අවිජ්ජාංශය මුල් කොට ඇති අනුශය ධර්මයන්ගේ නැතිවීම ඒ මාර්ගයෙන් නැති කරන විට සමුච්ඡේද වශයෙන් නැති කරනවා. එබඳු සිත්වල ලැබෙන විරතිය සමුච්ඡේද විරතිය. සමුච්ඡේද විරම. දැන් අපි කාරණා වශයෙන් ගන්නවා නම් සෝවාන් මාර්ගසිත සෝතාපට්ටි මග්ගචිත්ත. සෝතාපට්ටි මග්ගචිත්තයෙහි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග අට ලැබෙනවා. ඉතින් මාර්ගයෙන් ඒ තමයි මාර්ගය. ඒ ලැබෙන්නේ. මේ මාර්ගයෙන් නැති කරන ඒ මාර්ගය ක්ලේශ ප්‍රහාණය කරමින් වැඩෙන මාර්ගයක්. කෙලස් ප්‍රහාණය කරන ඒ ප්‍රහාණය කරන්නේ කෙලසුන්ගේ අනුසය. අනුසය ප්‍රහාණය. අනුසය ධර්මයන්ගේ ප්‍රහාණය. මොනවාද ප්‍රහාණය කරන අනුසය ධර්ම? සෝවාන් මාර්ගය. විද්ධාංශය, විචිකිච්ඡාංශය කියන මේ දෙක. කාමරාගාංශය, භවරාගාංශය, පටිඝාංශය, මානාංශය, අවිජ්ජාංශය කියන ඒ අංශය පස ඒ සෝවාන් මාර්ගයෙන් නැතිවන්නේ නැහැ. නැති කරන්නේ නැහැ. විචාංශයයි විචිකිච්ඡාංශයයි නැති. එයින් දෙන්නන්නේ කුමක්ද? ඊන අදහස් කරන්නේ මොනතරම් කරුණු ඉදිරිපත් වුණත් ඒ සෝවාන් වූ අට පස්සේ මොනතරම් කරුණු අන්‍ය අයෙකු විසින් ඉදිරිපත් කළාද? සමහර විටක තමන්ගේ සම්‍යක් දෘෂ්ටියට නොගැලපෙන සම්‍යක් දෘෂ්ටිය නැති කරන්නට ඉවහල් වන හේතු වන කවරතරම් කරුණු ඉදිරිපත් කළා. ඒ හේතු කොටගෙන ඒ සෝවාන් පුද්ගලයාගේ සිතෙහි විත්‍ය ඇති කරන්නට, ඒ කියන්නේ විත්‍යා දෘෂ්ටියක් ඇති කරවන්නට හෝ එහෙම නැත්නම් බුද්ධාගී ඒ සැප නොකල යුතු ඒ අසතනක සැපයක් උපදවන්නට ලෝකයේ කවර කෙනෙක් වත් සමත් වන්නේ නැහැ. කරන්නට බෑ. ඒ මොකද? ඒ ඒ විදිහේ ඒ ඒ වශයෙන් ඉදිරිය හැකි ඒ ධර්ම ශක්තිය සෝවාන් මාර්ගයට පැමිණීම හේතු කොටගෙන නැතිව ගියා. ඒ සංචේද ප්‍රහාණය සංඡේදක් ගන්න. එතකොට මේ විරතියෙන් සිදුවන්නේ සංඡේද විරති. විරති ගන්නා නම් ඒ විරති සංඡේද විරති කියන්නේ විරමණයනේ වැළකීමනේ. දෙන්නීම වැළකීම. එතකොට මේ සිත වශයෙන් ගත්තා. ඒ සිතේ උපදනා වූ විරතිය සංඡේද විරති. ඉතින් සෝවාන් වූාම සෝවාන් කෙනෙක් කාට පස්පව කරන්නේ නැහැ. පස්පව්. ඒ පස්පව් කියන විට අප දන්නවනේ සතුන් මරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මත්පැන් පානය. මේ පහනේ නැති කරන්නේ. ඒවා හරිය කන්ත සීලය හැටියට දක්වනවා. ආර්යයන් විසින් ප්‍රිය කරන ආර්යයන් ඇලෙන සීලය. ඒකට ආර්ය මේ සීලය බිඳගන්නේ නැහැ. ආර්ය භාවයේ හේතු කොටිය. ආර්ය භාවයට පැමිණීම නිසා සිදුවන සිද්ධියක්. ඒයින් කියවෙන්නේ නැහැ කාම මිත්‍යාචාරය නොකරන මේ සෝවාන් පුද්ගලයා ඔහු ඒකාන්තාව සදාර සපුරුෂ සන්තෝෂය ලැබෙන කෙනෙක්. එහෙම කියන්නේ. දැන් සමහර විටක ඒ ඒ විදිහේ දෙයක් Taman ඒ ක්‍රියාවක් වශයෙන් පවතින විට ඇතිවන්නා වූ සිත අකුසල් සිතක් විය හැකියි. අකුසල් සිතක් වෙනවා. ඒ කියන්නේ ලෝභයෙන් යුක්ත වූ සිත් උපදිනවනේ. නේද? අපි රසමසබුලෙන් යුක්ත වූ ආහාරයක් බලනකොට අන බොනකොට ලෝභය ඇති වෙන්නට පුළුවන්. එහෙම ලෝභය ඇතිවීම සෝවාන් වීම නිසා නවතිනවා නෙවෙයි. එහෙම නවතින්නේ නැහැ. ඒකට උමනා කරන්නේ සෝවාන් වුණත් ඒ ලෝභයේ උපදවා නොගෙනේ ආහාරය ගන්නට පුළුවන්. ඒ නිසා තමයි අර ප්‍රතිවේක්ෂාවක් කියන බුදුන් වහන්සේ නමුත් සමහර ක්‍රියා පිළිනෝ කායික ක්‍රියා ලෝභය උපදිනවාමයි ලෝභ මූල සිතක් උපදමයි ඒ ක්‍රියාවන් සිදුවන්නේ නමුත් එවන් ක්‍රියාවලින් වුවද ඒ තැනත්තා අර සීමාව ඉක්මවන පාප කර්මයක් කරන්නේ නැහැ. සීමාව ඉක්මවනවා කියන්නේ දීතික්‍රමයනේ. ඒ දීතික්‍රමය කරන්නේ නැහැ. අනුසය ධර්මයක් තිබෙනවා. දැන් කාම රාගය කියන්නේ ලෝභයේ අනුසය තිබෙනවා. ඒ අනුසය තිබුණා. ඒ ලෝභය පරිත්‍යාන වීම, දීතික්‍රම වීම කියන මේ අවස්ථාවන්ට අර අර විදිහේ නපුරු නරක පාප කර්ම පිළිබඳව ඇති වෙන්නේ නැහැ. අනුසය. ඉතින් කාම රාගාංශය නැතිවන්නේ සම්පූර්ණ නැතුව යන අනාගාමී මාර්ගය. කාම රාගාංශය. කාම රාගාංශය භව රාගාංශය කියන මේ දෙකෙන් කාම රාගාංශයේ කියන ලෝභය නැතිව යන්නේ ඒ ලෝභයේ ඒ తත්වය. ඒ ශක්තිය නැතිව යන්නේ කාම රාග වශයෙන් පවත්නා වූ ලෝභයේ අනුසය නැතිව යන්නේ ශක්තිය නැතිව යන්නේ අනාගාමී මාර්ගය. ඒකට ඒ අනාගාමී මාර්ගයට පැමිණෙන තුරු පැමිණෙන තුරු ඒ පුද්ගලයාට කාම රාගය පිටනවා. කාම රාගය පිටනවා. සෝවා ප්‍රත්‍යඥයටත් තිබෙන සෝවාන් පුද්ගලයාටත් තිබෙන සකදාගාමී පුද්ගලයාටත් තිබෙන අංශේ වශයෙන් ඒ කාම රාගාංශයේ තිබෙන ප්‍රත්‍යඥ පුද්ගලයා ඒ කාම රාගාංශයේ හේතු කොටගෙන සිදුවිය හැකි සියලුම කර්ම කරන්නට පුළුවන් පුද්ගලයෙක් සිටින අතර උපජන පුද්ගලයා සෝවාන් පුද්ගලයා සකබාබාවි පුද්ගලයා කියන ඒ දෙදෙනා ඒ විදිහේ පාප කර්ම කිරීමේ ශක්තිය ඇති කාමරාගයෙන් යුක්ත පුද්ගලයෙක් වන්නේ නැහැ. එහෙම වන්නේ කියලා බලන්න. එතකොට පෙනෙන්නේ ඒ තැනත්තා ඒ සෝවාන් මාර්ගයෙන් නැතිකල සහ මුලින්ම නැතිකල ශක්තියින් වන විකාංශය විචිකිච්ඡාංශය කියන මේ දෙක පමණක්ම නැති කළා නෙවෙයි. නැති කළා නෙවෙයි. අන්‍ය ධර්මයන්ගේ තිබෙන අවිද්‍යාවගේ තිබෙන ඝනබහලකම. අවිද්‍යාව අවිද්‍යාවේ කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදා අඥානං පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තා පරන්තේ අඥානං ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු කන්නේසු අඥාන. අයං උච්චති අවිජ්ජා. අවිජ්ජා කියන එක ওই විදිහටයි දක්වලා. කොටින් කියනවා නම් චතුරාර්ය සත්‍යයේ පිළිබඳ නොදැනීම අවිද්‍යාව. పూర్වාන්තේ අපරාන්තේ పూర్වාන්තා පරන්තේ පටිච්චසමුප්පාද. పూర్වාන්තයේ පිළිබඳ නොදැනීම කියන්නේ පෙර සිටි ආත්ම භාව පිළිබඳව එහෙම පිළිගැනීමක් දැන ගැනීම ඔහුට නැහැ. ඔහු ඒ ගැන සත් ඔහු මේ මේ ඒ නුවණ නැහැ. ඒ වගේම අපරාන්තයේ පිළිබඳ නුවණද නැහැ. මේ දෙකම පිළිබඳ නුවණ නැහැ. අටිච්ච සමුප්පාදයේ දක්නා නුවණ නැහැ. ඒ නිසා ඒ අවිද්‍යාව නිසා මෙන්න මේ කියන ලද අංශය අවිද්‍යාව පිළිබඳ වූ මේ தත්ත්වය සෝවාන් පුද්ගලයාට ප්‍රත්‍යඥයාට මෙන්නත පවතිනවද නැහැ. සෝවාන් පුද්ගලයා කියන්නේ චතුරාර්ය සත්‍යය දුටු තැන අවබෝධ කළ තැන ප්‍රත්‍යක්ෂ කළ තැන යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන ලද පරිදි යමෙක් ධර්මයේ දැක්කී නම් හෙතෙම බුදුරජාණන් වහන්සේ දකී කීවේ අන්නේ ධර්මයේ දැක්ක තැන ධර්මයේ පිළිබඳ සර්වාකාරයෙන්ම දැක්ක නෙවෙයි ඒකදේශයකින් වුවද ඒ චතුරාර්ය සත්‍යය දැක්ක නිර්වාණය අවබෝධ කළා නිවන සිටුවා. ධනෙක් නිවන දකීද හෙතම සත්‍ය සතරම දකි. ඒ නිසා ඒ දැකීම කළ ලෝකෝත්තර නුවණ උපදවා ගත්තේ පුද්ගලයාගේ සංකාරී පවත්නා වූ අවිද්‍යාව ප්‍රත්‍යඥ සංකාරී පවත්නා අවිද්‍යාව තරම් ඝන බහල එකක් නෙවේ. ඒ නිසා තමයි අවිද්‍යාවසේ ඒ ශක්තිය ඒක දේශයක් නැතුව ගියයි කියේ සෝවාන් බීම හේතුකට. එපමණක් නෙවෙයි. තව කාමරාගාංශය කාමරාගාංශය පටිඝාංශය ආදී වශයෙන් කියවනේ යම්සේ ධර්ම. ඒවායේද තිරෙන ඒ ඝනබහල ගතිය ප්‍රත්‍යඥයාට මෙන්නේ නැහැ. ප්‍රත්‍යඥයාට. ඒ නිසා තමයි ඒ අවිද්‍යාව හා සංහාර දෙක පිළිබඳව කියන්නේ අන්තිමටම නැති කරන්නේ අවිජ්ජා සංහාන සංයෝජන වශයෙන් කියනවා නම් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහ තමයි අරහන් මාර්ග ඥානයේ නැති කරන්නේ ඒක තියෙනවායි කියලා නේ ගන්න. ඉතින් ඒ අවිජ්ජාව. රූප රාග අරූප රාගය කියන්නේ තණ්හා. තණ්හා. ඒ තණ්හා සිත නැත්නම් ලෝභ සිතෙහි උපදනා ධර්මයක් තමයි ඒ අවස්ථාවලදී උපදනා ධර්මයක් තමයි මානෙ. මානෙ කියන එක ලෝභ මූල සිතෙහි උපදින ධර්මයක් දික්කගත විපයුක්ත සිත්වල. අපෙන් විතක ලැබෙන ධර්මයක් මානෙ. ඒ රූප රාග අරූප රාග මා උද්ධච්චය හැම අකුසල් සිතකම ලැබෙනවා. ධර්මය උද්දච්ච සංකේත සිතේ තමයි බලවත් වේ ලැබෙනයි කියලා දක්වන්නේ. මේ උද්දච්ච මෝහ මෝහිත තුළින් එකක් තියෙන. උද්දච්ච සංකේත සිත. එතෙන් ඒ ඒ මෝහ සිත අවිද්‍යාවේ සමග යන මෝහයේ සමග පවත්නා වූ උද්දච්චයෙන් යුක්තයි. ඒ නිසා ඒ උද්දච්චය ද නැති කරන්නේ අරහන් මාර්ගය. එහෙම වුණා ඒ රූප රාග අරූප රාග කියන මේවා අරහන් මාර්ගයෙන් නැති කරා. ඊට මෙහාදී කාම රාගය නැති කරන්නේ අනාගාමි මාර්ගය. ඒ අනාගාමි මාර්ගයෙන් කාම රාගය නැති කරන තුරු සෝවාන් පුද්ගලයාටත් සකදාගාමි පුද්ගලයාටත් කාම රාගය පවතින. කාම රාගය පවතින. කාම රාගය තුනී කරනවායි කියන්නේ සකදාගාමි මාර්ගයෙන් කරනවායි කියන්නේ ඒ එතකොට තුනී කිරීම කියන එක ඒ ශක්තිය ලියලා දැමීම තමයි. තුනී කිරීම. ඒ විදිහට වෙන්නකොට සෝවාන් පුද්ගලයාට කාම රාගය ප්‍රහීන වෙන්නේ නැහැ. සකෘදාගාමී පුද්ගලයා තුනී කරන එකත් එක ප්‍රහාණය. අර පුද්ගලයා පිළිබඳව නම් කියන්නේ ප්‍රහීන කරනවා නෙමෙයි. එහෙම වුණා. ඒ පුද්ගලයාට ප්‍රත්‍යඥයාට මෙන්න වූ කාම රාගයක් ඇතිවන්නේ නැහැ. ප්‍රත්‍යඥයා අපාලෙහි ඉපදීමට හේතු වන කාමරාගය උපදවාගෙන ක්‍රියා කරන්නට පුළුවන් ක්‍රියා කරනවා. සෝවාන් පුද්ගලයා සෝවාන් වුණාට පස්සේ අපාහි යන්නේ නැහැ. යන්නේ නැත්තේම කියන්නේ ඒ සෝවාන් භවෙන් නියත වෙනවා. අපාහි ගාමී නොවන බව. ඒ අපාහි ගාමී නොවන සෝවාන් පුද්ගලයා අර ප්‍රත්‍යඥයා කරන අපායගාමි ඒ බරපතල කර්ම කරන කෙනෙක් වන්නේ නැහැ. මොකද එහෙම වන්නට කාරණය හෙතෙම ඒ ප්‍රත්‍යඥ පුද්ගලයා මුදිතු නිර්වාණ ධර්මය සාක්ෂාත් කළ කෙනෙක්. අත්ත දුතු කෙනෙක්. සත්‍යය දැක්ක කෙනෙක්. ඒ හේතුවට අනේ ඉබදී අපි මේ විරතියන් පිළිබඳ කතාවේදී තේරුම් ගත යුතු දෙන්නේ කෙලසුන් පිළිබඳ අවස්ථා තුනක් තිබෙනවා. ඒ අවස්ථා තුන අනුසය පරිඋත්ථාන විචක්‍රම කියන අවස්ථා. අනුසය කෙලස් අනුසය ශක්තියක් තිබෙන නිසාම තමයි ඊට සුදුසු අරමුණක් ලැබුණු කලෙහි අයෝනිසෝ මානසිකාරයක් ඇති කරගත්තොත් අකුසල් සිත් උපදින්නේ. මේ අකුසල් සිත් වල ලැබෙන ඒ ඒ ක්ලේශ ධර්මයේ ඒ උපදින අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. නිදර්ශනයකට හක් වෙනවා නම් කාමරාගය ගැන විගත කතා කරන නිසා ඊට වෙනස් දෙයක් පිළිබඳව කතා කරනවා නම් කිය යුතුයි අපතුල අප්‍රහීන වශයෙන් පවතිනවා කටිඝානුසය කියන ද්වේෂය තරහව තරහා දිය හැකි බව තරහව ඉකදිය හැකි බවක් කියන අත. එයින් කියන්නේ නැහැ අපි හැම තිස්සේම තරහා විලාම ඉන්නයි. තරහාවෙන් යුක්තවම ද්වේෂයෙන් යුක්තවම ඉන්නයි. නෑ ද්වේෂයට ද්වේෂය ඇතිවීමට සුදුසු අරමුණක් ලැබුණු කලෙහි ඒ අවස්ථාවේ තමා යෝනිසෝ මනසිකාරය උපදවා මුගක්ව ද්වේෂයයි කියන මේ තරහව උපදිනවා. ඒකෝට ද්වේෂය තරහව උපදිනවයි කියන්නේ ද්වේෂ මූල සිතක් උපදිනවයි. අනේ ද්වේෂ මූල සිතක ලැබෙන ද්වේෂය ප්‍රතිගය තමයි පරිත්‍යාම වූ ප්‍රතිගය කියන්නේ. ඒක ඉස්සලා අපි කියවේ අනුසය ගැන. ඒ අනුසය ඉපද තිබුණු අවස්ථාවක් නෙවෙයි. ඉපදිය හැකි ශක්තියක් තියෙනවා. එහෙම ශක්තියක් අප තුල අප්‍රහීන වශයෙන් තිබෙන නිසා තමයි අර සුදුසු අරමුණු ඒ වටපිටාව සකස් වුණු කලෙහි ඒ ප්‍රතිග්‍රහය ඇති වුණේ. ඒ ප්‍රතිග්‍රහය ඇතිවීම තමයි පරිඋත්ථාන වීමයි. පරිඋත්ථාන කියන්නේ නැගී සිටීම. එහෙම නැගී සිටි අවස්ථාවෙන් එහාට නොගොස් නවතින බවකුත් තිබෙනවා. දැන් සමහර විට කෙනෙකුට තවත් කෙනෙකු සමග ඒ තරහට ද්වේෂය උපදින්නට පුළුවන්. මහා කරුණක් නිසා. ඒකට ඕන දෙයක් නිසා තරහව උපදින්නට පුළුවන්. ඒ ඒ තරහව ඇති වෙන්නට පුළුවන්. ඒ ඇති වුණා පරිඋත්සාහන වෙන. එතකොට ද්වේෂ මූල සිතක් උත්පන්න. නමුත් දැන් විවික්‍රම අවස්ථාවට යාමක් නොවි නවතින්නට පුළුවන් පරිඋත්ථානයේ නවතිත හැකියි විවික්‍රමවත මොකද වන්නේ තරහව ඇතිවීම නිසා සිදුවන ක්‍රියා පිළිනවනේ සමහර විට වාග්ද්වාරයේ ක්‍රියා කරනවා දරිනවා කරුස වචන කියනවා එහෙම වාග්ද්වාරය එතකොට ඒ ඒ තරහව විවික්‍රම වුණා ඒ කියන්නේ සීමාව ඉක්මෙව්වා. ගත බිඳගෙන ගියා. ඒ නිසා වාග් ක්‍රියාව නරක. ඒකට තමන් මොකක්ද වුනේ? වාග් දුස්චරිතයට අහුණා. ඒකයි සිදු වුනේ. දැන් තාම වාග් දුස්චරිතය ආවේ නැහැ මේ පරිත්‍යාග වීම නිසා. පරිත්‍යාග වුණයි කියලා වාග් දුස්චරිතයට ගියේ නැහැ. ඒක මනෝ දුස්චරිතයක් තමයි. එහෙම වුණාම වාග් දුෂ්චරිතය කාර්යය. ඒ වාග් දුෂ්චරිතය වෙන්නේ ඒ වාග් ద్వාරයේ ක්‍රියාත්මක වුණා නම් මේ තරහව ඒ දෙයකන කබන්නා. එහෙම නැත්නම් කාය ద్వාරයේ ක්‍රියාත්මක වෙනවා තරහව නිසා. ඒ තැනකට ගහනවා. එහෙම නැත්නම් අනිනවා මරණ ඒ විදිහට දෙයක් කරනවා. අන්න ඒකකොට ඒ තරහවේ දීතික්කම අවස්ථාව. විචිකමයි. දැන් මේ අවස්ථා තුන නවත්වන්නට පුළුවන් ප්‍රහාර තුනක් දක්වනවා. ප්‍රහාර ඒ තුන තමයි සදංග ප්‍රහාර, විස්පන්දන ප්‍රහාර, සංඡේද ප්‍රහාර. සදංග ප්‍රහාර දැන් ඔය භාවනාවේදී සිදුවන්නේ පදංගත් සහාමී කියලා මේ පින්තුන් පුතේ අහලා ඇතිනේ. එන කෙනෙක් චිත්ත භාවනාවක් කරනවා එහෙම නැත්නම් සංඥා භාවනාවක්. චිත්ත භාවනාවේ කියන්නේ සමත භාවනාව. සමාධි භාවනාව. සංඥා භාවනාවේ කියන්නේ විදර්ශනා භාවනාව. මේ භාවනාවකින් කවරක් හෝ කෙනෙක් කරනවා ඒ කරන අවස්ථාවේදී භාවනා වශයෙන් මේ තනත්තාට උපදින්නේ කුසල් සිත් කාමාවචර කුසල් සිත් ඒ කුසල් සිත් උපදන අවස්ථාවේදී අකුසල් සිත් නැහැ කාම රාග රූප රාග අරූප රාග ආදී වශයෙන් ලැබෙන ඒ අකුසල් වලින් යුක්ත ඒ කෙලෙස් වලින් යුක්ත සිත් උපදින්නේ නැහැ කොටින් කියනවා නම් අකුසල් සිත් උපදින්නේ නැහැ. භාවනාව. ඉතින් ඒ කෙලසුන්ගේ තිබෙන අනුසය භාවනා කිරීම නිසා නැති වෙනව නෙවෙයි. ඒ කියන්නේ භාවනා කිරීම නිසා ඒ අනුසය අනුසය අවස්ථාවේ නැවැත්වීමක් එහෙම නැත්නම් ඒ අනුසය අවස්ථාව මේ පිටු දෙකීමක් ඒ භාවනාවෙන් ඔය භාවනාවේදී ඒ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. දැන් අපි කියමු අපි දැන් මේ අවස්ථාවේදී. දැන් මේ තින්න තුන්තරයි මතයි. ඒක අප දෙපිරිසටම උපදනාය උපදිනේ මොනවද? කුසල් සිත් උපදින. මේ කුසල් සිත් උපදින නිසා අප තුල අප්‍රහීන වශයෙන් පවත්නා ඒ අනුසය ධර්මයන්ගෙන් එකක්වත් නැති උනේ නැහැ. ඒ සත්‍ය අප තුල අප්‍රහීන වශයෙන් තියෙනවා. අංශයක් තියෙනවා. අනේ එහෙම තේරුම් ගන්න ඒ අංශය. පරිඋත්ථානය කියන්නේ මේ කුසල් සිත් වල නෙවෙයි එතකොට උපදින්නේ. අර අංශය වශයෙන් පැවති ඒ ධර්මයන් අතුරෙන් එකක් හෝ කීපයක් හෝ සිතට ලැබෙන ඒ පරිඋත්ථානය. ඒකට සිතක උපදිනවා. ඒකද ඒවා අංශය ධර්මයන් සිතක උපදින අවස්ථාවකදී ඒ සිත අකුසල් සිතක්මයි. ඒක වෙන කියන්න දෙයක් නෑ ඒක නිසා. අකුසල් සිතක් නෑ. ඒ පරිත්‍යාගය. ඒ පරිත්‍යාගයෙන් පස්සේ විතික්කමයට එන්නේ. විතික්. විතික්කමය තමයි සීමාව ඉක්මවා යන. තවත් විදිහකින් කියනවා නම් සීල් බිඳ ගන්න අවස්ථාව වන්නේ. සීල් බිඳ ගන්න අවස්ථාව. විතික්කම අවස්ථාව. ඒකට ඒ අකුසල් සිතේම අවස්ථා දෙකක් වැටියටයි දෙන්නාන්නට තිබෙන්නේ. පරිත්‍යාම කෙලසුන්ගේ පරිත්‍යාම අවස්ථාව ඊළඟට දීතික්කම අවස්ථාව. ඒ අවස්ථා දෙකේදීම අකුසල් සිත් නෙතියි. අකුසල් සිත්. එහෙම වන්නට පුළුවන් වන්නේ අර අංශය තිබෙන. ඒ නිසා ප්‍රහාණ දක්වන තැනදී මේ පරිඋත්ථාන වීමයි දීතික්‍රම වීමයි කියන මේ දෙක නවත්වන්නට බෑ අනුසය තිබෙන තුරු අනුසය තිබෙන තුරු පරිඋත්ථාන වීම දීතික්‍රම වීමෙන් කියන එක එකහෙලා එහෙම පිටින්ම නවත්වන්නට බෑ සහමුලින්ම නැති කරන්නට බෑ අත්ම අවස්ථාවල දෙන්නට පුළුවන් නමුත් ඒ එලෙස කරන ඒ తాවකාලිකව කරන ප්‍රහාණයන් තිබෙනවා. ඒ ප්‍රහාණ තමයි දක්වන්නේ තදංග ප්‍රහාණ, විස්පන්දන ප්‍රහාණ. තදංග ප්‍රහාණ කියන එකෙන් සිදුවන වැඩේ මේ දැන් සිදු වෙනවා. මේ වේලාවේදී සිදු වෙනවා. දැන් අපට මේ අවස්ථාවේදී උපදින්නේ කුසල් සිත්. ඒක කුසල් සිත් උපදිනකොට අකුසල් සිත් උපදින්නේ නැහැ. අකුසල ධර්ම මුක්ත වලට මොනවද වෙලා තිබෙන්නේ? අකුසල ධර්ම මේ කුසල් සිත් පවත්වාගෙන යනතුරු චිත්ත සංතානේ ඉවත් වෙනවා. ඒවා එහි හටගන්නේ නැහැ. ඒද මේ කරන ප්‍රහාණය තරංගත්තහ. මේ විදිහටම දිගටම හිටියොත් මේ විදිහම කියන්නේ මේ තමම කිය කියා බනහාම නෙමෙයි. කුසල් සිත්ම උපදවා බණින්න කටයුතු කළොත් කිසිදු අකුසල් සිතකට එන්නට අවස්ථාවක් නොලැබෙන පරිදි දැන් භාවනා කරන අය නම් සිහියෙන් යුතුව තමන්ගේ මුළු ජීවිත කාලයම නැත්නම් මුළු දවසම ගත කරනවා නම් එහෙම ගත කරන කෙනෙකුට අකුසල් එන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට අකුසල් අල්ල ධර්ම නැත්නම් ක්ලේශ ධර්ම ඒකනත්තා තනාමේ අකුසල් සිත් උපදවා ගැනීමෙන් කලේ කුමක්ද? ඒ අකුසල ධර්මයන්ගේ ක්ලේශ ධර්මයන්ගේ තරංග ප්‍රහාණය. අවංග කියන්නේ තන් අංග කියන එක තරංග කියන්නේ මේ කුසලාංගයන් Tamange సంతානෙහි උපදවාගෙන සිටින තුරුම ඒ අකුසල ධර්ම පහවි සිටින්නේ. කුසල ධර්ම නෑ. ලෝභය උපදවාගෙන සිටින හේතුවෙන් ලෝභය නැහැ. අද්වේෂයයි තවතින්නේ ද්වේෂයට අවස්ථාවක් නැහැ. අමෝහය නම් තිබෙන්නේ මෝහයට අවස්ථාවක් නැහැ. ඒ විදිහට ඒ ඒ කුසල ධර්මයන්ගෙන් ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මයන් පහ කර තබනවා. මේ කුසල් සිත් වලින් යුක්තව සිටින තුරු. ඒ භාවනාවේදී ඒකයි සිදුවන්නේ. පදංගා විස්කම්බන ප්‍රහාණ කියන්නේ ඒ ධ්‍යානවලින් සිදු කරන ප්‍රහාණය විස්කම්බන දැන් ධ්‍යානවලින් කරන්නේ නීවරණයන් දුරු කිරීම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඉතින් එහෙම නීවරණ රසයේදී දක්වා පිළිදෙන කාමච්ඡන්දය කියන නීවරණය නිකන් නීවරණයක් කියලා උපදිනව නෙවෙයි. ඒක ලැබෙන්නේ සිතක. සිතක ලැබෙන්නේ. ඒකේ කාම ඡන්ද නීවරණය වශයෙන් ලැබෙන ධර්මය කුමක්ද? ලෝභය. ලෝභය ලැබෙන. ඒකෙන් ලෝභ මූල සිත. සිතක් වශයෙන් ගන්නවා නම් ලෝභ මූල සිත. ඒක ලෝභ මූල සිත් වෙනවා අපට. කාම ඡන්ද නීවරණය වශයෙන් ඇතිවන්නා වූ මේ නීවරණය උපදින්නේ ලෝභ මූල සිත් අපේ. ඒ ලෝභ මූල සිත් අප අතුරෙන් යම් කිසි සිතකුයි ඒ කාමච්ඡන්ද නීවරණයක් වශයෙන් දක්වන ඒ ධර්මයේ උපදනා සිත්වන්නේ. කාමච්ඡන්ද නීවරණ. ව්‍යාපාද නීවරණය. ව්‍යාපාද නීවරණය උපදිනවා නම් ඒ උපදින්නේ මොන සිතේද? ද්වේෂ මූල සිතේ. ද්වේෂ මූල සිත් දෙකක් තිබෙනවා. ඒ ද්වේෂ මූල සිතෙහි ඒ නීවරණය උපදින්නේ. තීන මිද්ද නීවරණය. තීන මිද්ද කියන්නේ චෛතසික දෙකක්. ඒ තීන මිද්ද කියන මේ චෛතසික දෙක එක ආකාර ක්‍රියාවක් ක්‍රියන් නැති දෙකක් බැරි. මේ චෛතසික දෙකක් බැරි. ඒ චෛතසික දෙක එකටමයි ලැබෙන්නේ. ඒ දෙක ලැබෙන්නේ අකුසල් සිත් අතුරෙන්. සසංඛාරික සිත් වශයෙන් දක්වන සිත් පහක. ලෝභ මූල සිත් හතරක් තිබෙනවා සංඛාරික. ද්වේෂ මූල සිතක් තිබෙනවා සංඛාරික. මේ සිත් පහේ හැම විටමත් නෙවේ. ඇතන් විටක තීන විද්ධ කියන මේ චෛතසික දෙක යෙදෙනවා. ඉතින් මේ තීන විද්ධ නීවරණයේ ඇතිවන අවස්ථාව වන්නේ ඒ දෙක ඒ නීවරණ වශයෙන් මේ සිතක සිත් පහේ යම් කිසි සිතක උපදිනකොට තීන මිද්ද නිසා. උද්ධච්ච කුක්කුච්ච නීවරණය. උද්ධච්ච කුක්කුච්ච කියන දෙක එකටම උපදිනවයි කියලා එහෙම නියමයක් නැහැ. ඒ කියන්නේ කුක්කුච්චය නම් එකට උද්ධච්චයයි කුක්කුච්චයයි දෙක වුණොන්ගෙන් වෙනවන්නේ නැහැ. කුක්කුච්චය යම් සිතක උපදිනවා නම් උද්ධච්චයත් ඒ සිතෙහි තිබෙනවා. එයින් අදහස් කරන්නේ උද්දච්චය කියන්නේ අකුසල සාධාරණ චෛතසිකය. මෝහ අහිරික අනුත්පත්ත උද්දච්ච. අකුසල චෛතසික හතරක් තියෙනවා. ඒවා අකුසල සාධාරණ. අකුසල් සිත් සියල්ලටම පොදුයි. මෝහ අහිරික අනුත්පත්ත උද්දච්ච. ඒ නිසා හැම අකුසල් සිතකම ලැබෙන ධර්මයක් උද්දච්ච. කුක්කුච්චය හැම අකුසල් සිතකම ලැබෙන්නේ නැහැ. ද්වේෂ මූල සිතෙහි යෙදෙන්නේ. ඒත් හැම විටම නෙවෙයි ඇතැම් විටක. කළ අකුසල් වූ නොකළ කුසල් පිළිබඳව පසුතැවෙන ආකාරයක් ඇති වුණොත් පසුතැවීමක් පිටු අන්න එහෙම අවස්ථාවලදී තමයි කුක්කුච්චය උපදින්නේ. ඒ උපදින්නේම ද්වේෂ මූල සිතෙහි දෝමනස්ස සහගත කටික සංකලිත අසංඛාරික සිත එමු සසංඛාරික සිත කියලා සිද්ධ වෙනවා. ඒ සිත් දෙකේ තමයි මේ කුක්කුච්චය උපදින්නේ. ඉතින් උද්දච්චයේ සිතෙහි තිබෙනවාමයි. ඒ නිසා උද්දච්ච කුක්කුච්චය කියන මේ නීවරණය ඒ කුක්කුච්චත් එක්කම අරගෙන නීවරණයක් දක්වනවා නම් ඒ උපදින්නේම දේශමූල විචිකිච්ඡාව උපදින්නේ මෝහ මූල ඒ විචිකිච්ඡා සංකේත සිටේ විචිකිච්ඡා ඉතින් ඒකෙන් තේරෙන්නේ මොනවද? මේ නීවරණ කියන ඒවා ධර්ම වශයෙන් උපදින්නේ සිත් වල. ඒ සිත් કોઈ ගුඩේක තිබෙන්නේ අකුසල ගුඩේ. අකුසල් සිත්. අකුසල් සිත් වල ලැබෙන ධර්ම සමූහයේ කුයි නීවරණ වශයෙන් දක්වනවා. ඒකට නීවරණේ කියේ නීවරණම් ආවරණ. නීවරණේ කියන්නේ ඒවා ආවරණය කරන ධර්ම. මොනවද ආවරණය කරන්නේ? වහන්නේ මොනවද? ගණන්නේ කුසල ධර්ම. කුසල ධර්ම ඇතිවීමට අවහිර කරන පාපහාත්‍ර විශේෂයෙන්ම නිවනට යන මඟ. ඒ වගේම ධ්‍යාන වලට යන මාර්ගය. ඒවා ආවා. පහක්. ඒකට ධ්‍යාන උපදවා ගැනීමෙන් කෙනෙක් ඒ නීවරණ දුරුකොට තබන. ධ්‍යාන ශක්තිය තිබෙන තුරු ධ්‍යානයට සමවැදී හැකි බව ධ්‍යානෙ නොපිරිහි සිටින තුරු ඒ නීවරණ ඔබ කඩන ඔබ ඒක තමයි විස්කම්බන ප්‍රහාර විස්කම්බන එහෙම විස්කම්බනය කළා හරියට දිය කෙරෙහි තිබෙන ජලාශයක කොට කල කෙනෙක් ඔබට ඒ තලය එහි උපාගෙන තිබෙන තුරු අර දියස වෙලි ඈත් වෙලා තිබෙන්නේ. ඒ වගේ තලකට ක්ලේශ ධර්ම, ඒ අකුසල ධර්ම නැත්නම් නීවරණ ධර්ම. උපා කැවීම මේ විස්කම්පන ප්‍රහාණ කියන එකෙන් උගන්වනවා. ඒක ස්ථිර නැහැ. ඒ ඒ ධ්‍යාන ශක්තිය පිළිහිදියොත් යටපත් කළ ගුරුකලේ නීවරණ ධර්ම නැවතමත් එහෙම වෙලා තමයි බොහෝ දෙනෙක් සමහර විටක සීල බෙහෙතේ පවා කමිනති වෙන්නේ. ධ්‍යානත් උපදවාගෙන සිටියේ. නම් ධ්‍යානයෙන් පිළිහිලා සීල බිඳගත්ත අය ඇති ඇති උනේ ඒ කාරණය නිසා. මොකද මේ වන්නට හේතුව සුදුසු අරමුණු ලැබුණු කල්හි බලවත්කේ නැගෙන්නට පුළුවන් ශක්තියක් කොටිදෙන අර අනුසය නිසා. අනුසය. එනිසායි ධ්‍යානලාභී ඵලයි. ධ්‍යානවලින් පිරිහුයි. මේ දිනකින් ගන්නවානේ. අනුරාධපුරයේ වන්දලි මහා සාය වන්දනා කිරීමේ අභිලාෂයෙන් එක් රාත්‍රියකදී රහතන් වහන්සේ නමක් තනිවම තමගේ ගෝලයන්ට නොකිය තනියම ඒ ස්ථානයට වැඩියා ඒ ගෝලයා හඳුන්වන්නේ ගෝලමනක් කියලා. ඒ ගෝලමන හඳුන්වන්නේ පිටිපසින් ගියා. ඉන් හඳුරෝ ඒ චෛත්‍යයේ වන්දනා කිරීම ආරම්භ කරන්නට යන වේ ඇහුව ස්වාමීනි පූජා කරන්නට මල් ඕනේ. එතෙන්දී මේ කීවේ මල් ඉවේ නම් මේ වගේ සුදුසු තවත් තැනක් කොහෙද? එහෙනම් ස්වාමී මොහොතකට නවතින්නට ඒ කියලා. ඉතින් කියා. පෙරහැරකට මල් ටිකක් ගෙනත් දුන්නා. පෙරහැර. පෙරහැර ගන්න හාමුදුරුවෝ පාවිච්චි කරනවා වතුර කරන්න. ඒ පෙරහැරකට මල් ටික. මේ හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ රහතන් වහන්සේ මේ චෛත්‍යයේ අර තේසාවලු ඒනට තේසා. ඒ හැම තැනම මල් පුදන්නට පුළුවන් හැම තැනම මල් සිදුව. මේ පෙරහනේ තියෙන මල් ඉවර වෙන්නේ නැහැ. ඒ විදිහටම මල් තියෙනවා හඳුර පූජා කරනවා. වාරෝ පෙරහනේ මල් ඉවර වෙන්නේ නැහැ. සාමාන්‍ය පූජා කරලා සම්මන් පෙරහන අර්ථ කරනවා. එදින් එහෙම කළා මල් ඉවර වෙන්නේ. මේ නායකේ රහත්වන් වහන්සේ බැලුවා තමන් වහන්සේ කියන්නේ ගෝලයා. ගෝලයාගේ අනාගතයේ තිබම්පිට. මේ කරත්තා ඒ හඳුරු ධ්‍යාන කරවාගෙන ඒ ධ්‍යාන බලයෙන් ඉති ලබාගෙන සිටිපත් අවම ප්‍රත්‍යඥ කුද්දේ. ප්‍රත්‍යඥයි ඉතිහාස කොට තිරෙන්නේ ලෞකික ඉතිහාසයේ. මොකද අනාගතයේ තිබම්පිට. මහන්සියට පෙනෙනවා මොහුට කාලයක් වෙනවා. ඒක ඇහක් තිබෙන ස්ත්‍රියකගෙන් කැමබොන්නපත් සිදු වෙනවා. එහෙමද? ඉවකට ඔබ පිළිබඳව නිබන්ධයක් තියෙනවා. ඒ නිසා සිහියෙන් යුතුව කටයුතු කරන්න. ඒ අනුශාසනයේ සිහි උපදවාගෙන මේ ධ්‍යාන බලයෙන් ඉතිහෙන එනේ අප ගමන් කිරීම යාමින් නොවේ. මේ කෙලෙස් ප්‍රහාණය පිළිබඳව උත්සාහ කරන්නට කියන එකයි මහත්ගේ අනුශාසනය. මේක පිළිබස්තේ. ධ්‍යාන ක්‍රීඩාවෙන් යෙදුණා. ඉතින් මේ අනුවාහති කොහොම යන අවස්ථාවකදී තමයි මොන නවුනේ වෙනද දර කඩනද ස්ත්‍රියකදී ජීවාරයක් ඇති. ජීවාරය ඒක කන ගියා කනත් එක්කම හිතත්. ඒ සොරෙහි දැමුණා. ඒ සොරේ නම්වන ප්‍රිය කෙරෙහි ගමන්. ඒක කොටගෙන මොකද වුනේ? යහපත් භාග්‍ය අවදි පොළොවට පාත්වන්නාක් වගේ. විහාරයෙන් පිරිහිලා ඒ ඉර්ධිය නැතිව ගොස් පොළොවට පාත් ඉතින් අර ස්ත්‍රීලක තිබුණේ ඒකේ මම ගන්නේ පිළිබඳ විස්තරයක් ඉන්නම් වල මතක් කරගන්න කොහොම හරි මේ ඈත් සංගය එකට වාසය කිරීම මේක නම උවිතත්වයක් වෙනවා මේ හැඳුනන නේද අදහස වෙනස් කරන්නට බැරි වෙනවා ඉතින් මම කියන්නේ දෙකට දෙකකින් ගිහිල්ලා මේ දෙන්නා ඉතින් එකට වාසය කළා ඔව් තේශකාරී ඒ ප්‍රකාර කරන මේ රෙදි විනාය ඒ වැඩකට යුතුල යෙදි නැත දවසක් විශේෂ කර්ම ශාලාවේ වැඩ කරමින් සිට බොහොම මහන්සි හැමදාම තමන්ට කාම ගෙනෙන්නේ තමන්ගේ බාහිරාව එපා ඉන්නක ප්‍රමාද වුණා එහෙපත් වැඩි ටිකක් නිදාගන්න නෑ තරක් වෙලා ඉන්නේ ප්‍රමාද වෙලා නෝ නැගිටලා අත් සමග බහින් බක්. මොකද ප්‍රමාදයද? ඉතින් අපම් ශ්‍රී පාවේනික අරිදි මේ ඒ තරතියද බොහොම ලොකු අනුන්තාවයක් කියන කියලා පටන් ගත්තා. අනිත් අයට නම් ඕනගේ ස්වාමි පුරුෂයන් ඕම කරන දේවල් දෙකට ගෙනවිදී තිබෙනවා. මම මේ ඔක්කොම කරගෙන ඉන්න තෝරන්නේ නැහැ. අපි වශයෙන් ඇගේ ඈතට තරහ එන්නට ඇති. මොහුගේ සිත ඒ නිසා බොහෝම මේ යොමු වෙනවා. අපේ කුපයක්. අර නෝරි ඔතන බන්ද. ඈතම කතා කරලා දිගින් ඉන්නට ඇත්තේ. ඊසි කරන ගැහුවා තරහ. ඒ වැදුනේ සිය ගෙවලි. එවිට මතක් වුණේ ගුරුහාමුදුරන්ගේ ප්‍රකාශ ඒ ඒ ලෞකික ඉර්ධි. ධ්‍යාන. ඒ ඒ ධ්‍යාන උපදවාගත්ත ඉර්ධි බහාගෙන සිටියේ කාලයේ තුලදී අර කාමරාගේ කාමච්ඡන්ද නීවරණයට මොකක්ද වෙලා තිබුණේ? ඒ කාමච්ඡන්ද නීවරණය විස්කම්බන ප්‍රහාණයෙන් ප්‍රහාණය. නමුත් සම සංචේප ප්‍රහාණයෙන් ප්‍රහාණය කරලා නෙමෙයි. අනුශේතිකු ඒ නිසා මේ විස්කම්පන ප්‍රහාණය තාවකාලික මුදයක් කරි ඒ නැති අර කෙලෙස් නැතු නැතිලා තමන්ගේ ධ්‍යාන යෙන්න ඉරිදී අර විදිහේ පහක් පත්යකට අපවත්නවා ඒ එතකොට ඒ ප්‍රහාණය විස්කම්පන ප්‍රහාණය කියන්නේ එහෙම කිදීම නැති කිරීමක් නෙවෙයි එකක් තාවකාලික එහෙම ප්‍රහාණයක් නෙවෙයි මේ ලෝකෝත්තර මාර්ගයේ උපදනා. ඒ මාර්ග ධර්මයන්ගෙන් කරන්නේ. ඒ නිසා විරතින් දක්වන උත්තර කෙලසින්ගෙන් දෙවීම අකුසල ධර්මයෙන් දෙවීම. සාපත්තම කනදී අවංග ප්‍රහාණය කරන සනාදාන විරතිය හෝ සම්පත්ත විරතිය. ඒ නේ ප්‍රසංග ප්‍රහාණය. ඊළඟට අර විස්කම්බන ප්‍රහාණය කරන විස්කම්බන ප්‍රහාණය ඒක දක්වන්න තිබෙන්නේ මොන විරක්තියක් කියද? සමාදාන ඒක සංකප්ප විරති සමාදාන මේකත් සම්ච්ඡේද නෙමෙයි. මේකත් ඒ විරක්තියක් තමයි වෙන්නේ. වෙන්නේ. දැන් ඒකේ තියෙනවා සල්කේ කරුණා ඒ විරතියින් කියන ඒවා විරති ධර්ම මාර්ගපතෙහි උපදුනාට ධ්‍යානසිතෙහි උපදින්නේ නැහැ. ධ්‍යානසිතෙහි විරති උපදින්නේ. මේක නුතුන් විකාරකයි චෛතසික පිළිබඳව ඉගෙනගෙන නම් සම්පූර්ණයි. විරතියෝකත් තිස්සෝපි ලෝකුත්තර චිත්තේසු සතකාපි නියතා ඒකසෝ බලප්‍රම්ති ලෝකයේසු තම කාමාවචර කුසලේස්සේව කදාපි සංදිස්සන්ති විසුම් විසුම් ඒ කියන්නේ විරතියෝ කන විරතියෝ කන සිස්සෝති ලෝකුත්තර චිත්තෝ ඒ විරති ධර්ම කියන තුනනේ සම්මා වාචා සම්මා කම්මන්ත සමාධිය ඒ තුන ලෝකුත්තර චිත්තේසු ලෝකෝත්තර චිත්තවල සපථාපි හැම විටම සප්පකාපි ඒකකෝග ලක්ෂණ. නියත නියත වශයෙන්. සප්පකාපි කියන නියත නියත වශයෙන්. ඒකකෝව එකකම. ඒ තුනම එක ලක්ෂණ පිටයි. ලෝකීය කුක්කම ලෞකික ලෞකික අතුරෙන් වනාහි ආමාවචර කුසලේ දේව ආමාවචර කුසල් සිත් හිමයි සබාපති සම්පති කිසි විටක වෙන වෙනම සක්මාල කියන වෙන වෙනම ඒකට විරතින් උපදින්නේ ලෝකෝත්තර සිත්වල කාමාවචර කුසල් සිත් ලෝකෝත්තර සිත්පත් තිබෙන කාමාවචර කුසල් සිත්පත් කාමාවචර කුසල් සිත්පත්ේ දෙදෙන විරති සදාති සංදිස්පන්ති පිළිකොට වෙන වෙනම උපදින. ලෝකෝත්තර පිළිකොල නම් සත්‍යකාරී හැමවිටම නියත වශයෙන්ම එකටම විග්‍රහ තුනම එකට ලැබෙනවා ලෝකෝත්තර. ඒකේ ලෞකික පිටපතෙන් ආනාවතර කුසල් පිළිකොල පමණයි දෙන්නේ. ඒ විදිහට දෙන්නේ දෙන්නේ. ආනාවතර කුසල් පිළිකොල හැමවිටම දෙන්නේ නැහැ. එන්සයි සදා කිසි දෙකේ කියන්නේ. වශයෙන් යෙදෙන අවස්ථාවේ යම් අක්ෂරයකින් වරදකින් වලකින අවස්ථාවේ ඉස්සරේ වෙන ප්‍රමිතම නේද? ඒකේම සමාවතර කුසල් සිතෙහි විරතියින් යෙදී. ඒ විරතියේ වශයෙන් ඇති කරගත් සීලය සම්මත පිරිසිදු කෙනෙකු විසින් උපදවා ගන්නා ධර්ම තමයි ධර්ම. ඒ කියන්නේ පිරිසිදු සිල් ඇති කෙනෙකු විසින් උපදවා ගන්නා ධර්මයි ධ්‍යාන. ඒ නිසා ඒ ධ්‍යාන කුසල විගමනයක් නැහැ. ඒ කියන්නේ විරක්තිය ලැබෙන්නේ. අනාවතර කුසල් සික්කල විරක්තිය ගෙදෙන්නේ වෙනස් කරනකොට ජීවන ආරම්භකට නෙවෙයි. අනාවතර කුසල් සික්කල විරක්තිය ගෙදෙන්නේ ඒ විරමිතව්‍ය ධර්මයේ ආරම්භ කරන්නේ. මේ වස්තු

ඒ අරමුණ ඒක තමයි හරිමයි කියනකොට අරමුණන්නේ දෙක. දෙකම එකවර අරමුණු කරමින් මේ නිරපිය කරනවා නෙවෙයි. ඒකයි සිහිතකයි කියන්නේ. ඒ ධර්මයේ කරකි මාර්ගාවෙත් මෙන්න මෙන්නයි කියන්නේ. සම්මා වාචාව සම්මා කර්මස්ථාන කියන්නේ සම්මා කර්මන්තයේ සම්මා වාචාව කියන්නේ සම්මා ආජීවයේ සම්මා වාචාව ඒකට ඒ වයි ගලකින අවස්ථාවලදී ඒ සමාදාන විරති සම්පත්ත විරති ඒ වගේ ගලකිනකොට කරන ප්‍රධානම හැකියාවක් තමයි සමාදානයේදී සීල සමාදානය කියන්නේ මේක සමාදානය සමාදානය කියන්නේ Even if none had any clinic, we cannot get clinic, if some is from the clinic, by from the clinic, they cannot get it, and it comes. Regarding a केवल केवल लाइफ नाम कर सकते हैं ये घर से जरूरी है ये हम पर चलने का ये सिर्फ के नहीं असल में इन्हें सिर्फ केवल पहले की උපදවා ගන්න ධර්මයි කාලය. ඒ නිසා මේ වැලකීම් වශයෙන් ඇතිවන්නා වූ ආත්මයෙන් ඊළඟට සෝවාන් මාර්ගයේ